සග්ගස්ස ගාමනේන මා සම්බ ලෝකාදීපත්චේන සෝතපත්තේ ඵලං වරන්ති කාරුණික පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෝවාන් බවට පත්වීමේ වටිනකම අගය දේශනා කළ ගාථාවක් මුලින්ම සඳහන් කළේ. ඒ පිළිබඳව තමයි අද ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ හැමදෙනාම ඊට හොඳින් ශ්‍රද්ධාවෙන් සිත කන යොමු කළා ධර්ම ශ්‍රවණය කරන හැටියට මුලින්ම මතක් කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා පතහුයා ඒක රජ්‍යය මුළු මහත් පෘථිවියට එක රජෙක් වෙනමාටත් වඩා මුළු මහත් පෘථිවියට රජ වෙන තැනත්තා තමයි සක්විති රජුරුව එතකොට රක්විති රාජ්‍ය සම්පත්තියටත් වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගයට යනවාටත් වැඩියි. දැන් මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි මේ හතට කියනම සප්තකාම ස්වර්ගය කියලා. බ්‍රහ්ම ලෝකත් මේ අනුව ස්වර්ගයට අයිති වෙනවා. දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන මේ ස්වර්ගයට යනවාටත් වඩා සබ්බ ලෝකාදි පච්චේන මුළු ලොවටම අධිපතියක් වෙනවාටත් වඩා සෝතාපට්ටි ඵලං වරං සෝවාන් ඵලය උත්තමයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සෝතාපට්ටි ඵලය කියනකොට අපේ බෞද්ධයන්ට නිසර ඇසෙන කාරණය. දැන් මේ ගාථාවේ හැටියට පතහුයායක රජ්‍යේන මුළු මහත් පෘථිවියට සක්විති රාජ්‍ය සම්පත්තිය ඒක ලබා ගන්නවටත් වඩා දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන මේ ස්වර්ගයට යනවටත් වඩා මුළු ලෝකටම අධිපතියෙක් වෙනවටත් වඩා සෝවාන් ඵලය උත්තමයි කියලා දේශනා කළා. සෝතාපට්ටි ඵලං මරං. සෝතාපට්ටි සෝතාපට්ටි කියලා කියන්නේ ශ්‍රෝතසට පැමුණුණා කියන එකයි. ශ්‍රෝත කියලා කියන්නේ දියපාරට කියන නමක්. උපමාවේ හැටියට මේ ගංගාවේ දියපාත ගලාගෙන ගලාගෙන යනවා සමුද්‍රය කරා මේක උපමාවට ගන්නේ නිවන් මහා සමුද්‍රය ඒ නිවන් මහා සමුද්‍රය කරා ගලා යන දියපාර තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. නිවන් මහා සමුද්‍රය කරා යන ආර්ය මාර්ගයේ නමැති දියපාරට වැටුණ කියන අදහස තමයි සෝතාපට්ටි සෝතාපන්න කියන මේ පදවලින් අදහස් කරන්නේ. මේ කාරණය අපේ අටුවාවල හොඳ ලස්සනට විග්‍රහ කරලා තිබෙනවා කොහොමද දස බල තේනප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංගමග්ගසාලීලා ජිනවාචන නදී චිරං වහතු මේ උපමාවම දස බලමුනේ දු ගිරමුදුනේ ජානේතන නිවන් මහා සමුදුර වෙත ගාලායන අරියට මඟ නොමෙ දුකංගනායේ වාගංග දින වචන ඒ ගාථාවේ තේරුම තමයි කවියෙන් ප්‍රකාශ වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නැමැති රන් පවුයෙන් ජනිත වුණා වූ ආරම්භ වුණා වූ නිවන් මහා සමුද්‍රය කරා ගලා යන ආර්ය මාර්ගයේ නැමැති දියදහර ඇති බුදුරජාණන් වහන්සේගේ ශාසනය බුද්ධ දේශනේ නැමැති ගංගාව දිග කලක් ගලා බසීවා කියන එකයි එකෙන් අදහස් කරන්නේ මේක සරල තේරුම කලින් කියා දුන්නා නිවන් මහා සමුද්‍රේ කරා යන ආර්ය මාර්ගයට බැසගත්තා කියන තේරුම තමයි මේ සෝතාපට්ටි කියන වචනයෙන් අදහස් කරන්නේ. එමෙදෙම බුදුරජාණන් වහන්සේ තවත් තැන්වල මේකේ අගය වටිනාකම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාරා මහණෙනි ශක්තිතේ රජු ධාර්මික රජකම් කළා. තවතිසා දෙව්ලොව ඉපදෙලා අප්සරාවන් පිරිවරාගෙන මානුභාව සම්පන්න දිව්‍ය රාජ සම්පත් අනුභව කරන අනික් අතට යම්කිසි භික්ෂුවක් සෝවාන් බවට පත් කරා. කසල ගඩවල් වල තිබෙන රෙදි කැඹලි එකතු කරගෙන පංචකෝලයක් මහගෙන මැටි පාත්‍රයක් අතින් අරගෙන ගියක් දොරක් පාසා පින්ඳ පාත වටිනා. අර මහානුභාව සම්පන්න දිව්‍ය රාජ සම්පත්තියට වඩා මේ සෝවාන් වෙලා ධ්‍යාන්තරප්පාසා පින්ඩපාත යන භික්ෂුවගේ ජීවිතය වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සිය දහස් ලක්ෂ ගුණයකින් වටිනවා කියලා. ඒ මොකද භවග්ගපත්තාපේ පජා අරූපිනෝ ආයුක්ඛයන්තේ සමුපෙන්ති දුක්ඛති. මේ සත්වය පෙන්දහම් කරලා බවාග්‍රයට ගියා. ආවිෂ ගෙවණයෙන් පස්සේ නැවත මේ සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ නිසා චෝවාන් බවට පත්වෙච්ච භික්ෂුව මොනම ආකාරයකින්වත් සතර අපායකට වැටෙන්නේ නැහැ. ඒ නිසාර මහානුභාව සම්පන්න දිව්‍ය රාජ සම්පත් අනුභව කරන දෙවියන්ගේ ජීවිතයට වඩා ලක්ෂ කෝටි ගණනටත් වැඩිය වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊගාමට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මයන් පුරලා යන මුල්ම නැවතුම් කළ ප්‍රථම පියවර තමයි සෝවාන් වීම කියලා කියන්නේ. ඒ සෝවාන් බවට පත් වෙන්නට උපකාරක ධර්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේව නොඑක්වර දේශනා කරලා තියෙනම චත්තාරිමානි සෝතාපට්ඨියංගා මහණෙනි සෝවාන් බවට පත් වීමට මේ අංග හතරක් තියෙනවා. සප්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කිය. සත්පුරුෂ සංසේවය ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්ති මේ ගැන අපි පසුව තව ඩිංගක් තේරුම් කරගන්නට ඕන මේ පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවෝ කියලා දේශනා කළේ සත්පුරුෂ ආශ්‍රය තම බොහෝ තැන්වල කල්යාණ මිත්‍රාශ්‍රය කල්යාණ මිත්‍ර සේවනයේ හැටියටත් වදාරලා කල්යාණ මිත්‍රයය සත්පුරුෂයයි කියන මේ පද දෙකේ අරත මතින් වෙනසක් නැහැ. මමං හි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම සත්තා පරිමුච්ඡන්ති ජාතියා ජරා ආදි වශයෙන් වදාරලා තියෙනවා. ආනන්දේ කල්යාණ මිත්‍රෝ මා ළඟට ඇවිල්ලා මේ සත්වයෝ ජාති ජරා මරණ ආදියෙන් මිදෙනවා කියලා දේශනා කරනවා කියනවා. කොට බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ ප්‍රථම අග්‍ර ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයා. ඒ වගේම උන්වහන්සේම තමයි මේ ලෝකේ අග්‍ර ශ්‍රේෂ්ඨ සත්පුරුෂයා. සත්පුරුෂයාය කල්යාණ මිත්‍රාය කියන මේ දෙකේ අර්ථ වශයෙන් වෙනසක් හොයන්නට අපහසුයි. බොහෝ තැන්වල මේ කල්යාණ මිත්‍ර නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. කොට සත්පුරුෂ සංසේයෝ කියලා කියන්නේ සත්පුරුෂ ආශ්‍රය කියන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි වෙන එකක් නෙවෙයි. තවත් තැන්වල දේශනා කරලා තියෙනවා කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවන්තෝ කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා කවුද මේ කල්යාණ මිත්‍රය සත්පුරුෂය කියලා අපි සැකයෙන් සලකා බැලුවහම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ආර්ය ශ්‍රාවකය පසේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ එතකොට කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පමංකෝ කියලා දේශනා කළා. කල්යාණ මිත්‍රෝ හෝති කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක්. එයාට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. කල්යාණ සහායෝ ඒ කල්යාණ මිත්‍රයන් සමග එකට යනවා එනවා කනවා බොනවා ආශ්‍රය කරනවා. මේ කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ලැබුණත් සත්පුරුෂයන් සමග එකට ආශ්‍රය කළත් මේ සත්පුරුෂ සංසේවය කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ නැහැ. කල්යාණ සම්පවංකෝ කියන මේ තුන්වෙනි කාරණයක් සම්පූර්ණ වෙන්න. බුදුරජාණන් වහන්සේ වැඩෙන්න කාලේ ලිච්ඡවි පුත්‍ර සුණක්කත්ත කියලා හිටන් භික්ෂූන් වහන්සේ නමක් හිටියා. මේ සුණක්කත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට අපෝපස්ථානත් කළා. පිටිපස්සෙන් පින්දපාත යනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. ඊළඟට මේ සුණක්කත් හාමුදුරුව තමයි වඩින්නේ. දවසක් පින්දපාත වඩිනකොට මේ සුණක්කත් හාමුදුරුව දැක්කා කෝරක්කත්තිය කියලා සුනක වෘත යපුරණ කෙනෙක්. දැකලා කල්පනා කරනවා අනේ හොඳම හොඳ රහතුන් වහන්සේ නමක් තමයි මේ. මේ සුනක වෘත්තපරණ තනත්තා ගැන බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ නැමතිලා ඇහු සුනක්කත්තය ඔබ මේ ශාක්‍ය පුත්‍ර කියලා මේ ශාසනයේ භික්ෂුවක්ය කියලා ප්‍රතිඥා දෙනවා. ඇයි ස්වාමීනි එහෙම ඇහුවේ? ඔබ හිතුවා නේද අර සුනක මත පුරණ khorක්කත්තිය රාතුන් වහන්සේ කෙනෙක් කියලා. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් කෙනෙකුට රහත් භව යනවට මසුරුකම් කරනවා. ওই විදිහටයි කතා කරන්නේ. මසුරුකමක් නෙවෙයි හිස් පුරුෂයා ඔබේ දෘෂ්ටිය තිබුණොත් අපට ඇති හොඳටම සතර අපායට වැටෙනවා. ඔය කෝරක්හත්තිය මේන් දින හතක් ගිය තැනදී කෑම වැඩි වෙලා ස්මෘත වෙලා මරණයටපත් වෙලා දීරත්ම්බනේ කියන සොහනට අද දානවා කියලා බුදුරජාණන් වහන්සේ වදානවා. මේ සුණක්කත් හාමුදුරන්ට ඕනේ බුදුරජාණන් වහන්සේගේ වචනේ බොරු කරන්න. බලන්න බුදුරජාණන් වහන්සේ පසුපසින් යන ගමන් අර සුනක වර්ත පුරණ කෝරක්කත්තිය රහතුන් වහන්සේ කෙනෙක් ඇතුළට හිටු. ඉතින් ගිහිල්ලා කිව්වා කෝරක්කත්තියට මේ ශ්‍රමණ ගෞතමයේ මෙහෙම කිව්වා ඔබ කෑම අඩු කරලා වාසය කරන්න. ඉතින් එහෙම කළා. හත් වෙනි දවසේ දායකයෙක් ඌරුමසුත් එක්ක හොඳ ප්‍රණීත ආහාර වර්ගයක් ගෙනල්ලා ඉතින් බීමට හැදුවා. එහෙම තමයි කෑම කන්නේ බීමට ආහාර. කොරක්කත් ඒ කල්පනා කළා මට ඔය වෙන දෙයක් වෙච්චා වේ ත්‍රමණ ගෞතමයන්ග වචන එක්ක බොරු වෙච්චා වේ එක්ක ඇත්ත වෙච්චා වේ මට දැන් බඩගිනේ මම කනවා කියලා හොඳටම කෑවා උස්මෘත වෙනකම්ම කෑවා එදා නෑම කාලක්‍රියා කළා පස්සේ ගෝලයේ උපතින් වෙනා මේ අදිනවා අර තොහොනට යන්නේ නැතුව වෙන තැනකට ආදිනවා. අදිනා දින තැන්වල මිදුණක් වගේ තේරෙනවා. පස්සේ එබේම වේරත් හම්බනේ කියන තොහොනටම ඇදුණා. එතනින් එහාට අද ගන්න බැරුවට. මේ දිග කතාවක් යන්තම් සුවල්පයක් මතක් කළේ මේ කල්යාණ මිත්‍රයන් ලැබුණත් කල්යාණ මිත්‍රයන් එක්ක එකට ආමගියත් ආශ්‍රය කළත් කල්යාණ මිත්‍ර සම්පත්තියේ සත්පුරුෂ සංසේවය සම්පූර්ණ වෙන්නේ නැහැ. තුන් වෙනුම මදාල කල්යාණ සම්පවංකෝ කියන එක සම්පූර්ණ වෙනවා. කල්යාණ සම්පවංකෝ කියන කියන්නේ ඒ කල්යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ අවමාද අනුශාසනා පිළිගන්නේ. දැන් සුණක්කත් හාමුදුරුව කවදාවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් පිළිගත්තේ නැහැ අන්තිමට තීරු ඇරලා යන්න ගියා. කල්යාණ මිත්‍රයන් ලවන්නට ඕන කල්යාණ මිත්‍රයන් සමග එකට ආශ්‍රය කරන්නට ඕන තුන්වෙනුව කල්යාණ මිත්‍රයා දෙන අවවාද පිළිපදින්නට. ඔය විදිහට තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ සංසේවය කියන එක සම්පූර්ණ වෙනවා. සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් ආර්ය ශ්‍රාවකය පසේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් හැටියට අපි තේරුම් ගත්තා. ඒ අරෙන්න එතනින් මෙහා ඉන්න සත්පුරුෂයෝ මොනමද ඒ සත්පුරුෂයාගේ හැටි ලක්ෂණ? ප්‍රියෝචගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝ මේ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ සඳහන් වෙන ගාථාව. පියත ගරු භාවන මේ තනත්තා කල්යාණ මිත්‍රයා ශීල සම්පත් ආදීන් හැම දෙනාටම ඊටාම ප්‍රියයි. ගෞරවණීයයි සම්භාවනීයයි. වත්තාච වචනක්ඛම අනුගාමිකයන්ට නිතර අවවාද අනුශාසනා කරනවා. අනුන්ගෙන් එන අනුම්බණුන් ආදී දේවල් සේරම ඉවසලා. ගම්භීරංච කතං කත්තා. චතුරාර සත්‍ය පටිච්චසමුප්පාදේ වැනි මේ ගැඹුරු ධර්ම කියාවේ. නොචට්ඨානේ නියෝජය. කවදාවත් මේ කල්යාණ මිත්‍රයා තමන්ගේ අනුගාමිකයන්ව අවඩෙහි යදවන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ තමයි අපේ දේශනාවේ සඳහන්. ඒ වගේම මේ කල්යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ තවත් ගුණ 8ක් තියෙනවා. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා, සීල, ශ්‍රත, ත්‍යාග, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ අංග 8කින් යුක්ත වෙන ශ්‍රද්ධා සම්පත්තිය නිසා තුනුරුවන් ගැන බලවත් විශ්වාසය ඇති කරගැනීමෙන් අනික් අය ශ්‍රද්ධා සම්පත්තියේ යොදවන ශීල සම්පත්තිය නිසා උසස් සැටියට සීලය ආරක්ෂා කරමින් අනික් කාට ඊටාම ප්‍රියජනක කෙනෙක් වෙනවා තුන්වෙනි එක ශ්‍රුතය ශ්‍රුත සම්පත්තිය නිසා ඊතා ගැඹුරු ධර්ම හොඳින් අවබෝධ කරගන්න. හතරවෙනි එක ත්‍යාග සම්පත්තිය. මේ ත්‍යාග සම්පත්තිය නිසා අල්පේච්ඡතා ගුණවල පිහිටන. අල්පේච්ඡතා කියන්නේ අපිච්ඡතා කියලා එක පාළියෙන් කියන්නේ රහතුන් වහන්සේ ගැන කියනකොට තණ්හාව නැති කියන තේරෙන. අනික් අය ගැන කියනකොට තණ්හාව අඩු කියන තේරෙන. අල්පේච්ඡතා ගුණ වලින් යුක්ත වෙනවා මේ ත්‍යාග සම්පත්තිය නිසා. මොනවාදේ පච්චේ අල්පේච්ඡතාවය භික්ෂුන් වහන්සේ නමක් නම් රියුර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේවා පිළිබඳව ආශාව අඩුකම් ඉච්ඡා කියන්නේ ආශාව අපිච්ඡා කියන්නේ ආශාව අඩුයි කියන තේරුම. එයාගේම පරියක්ඛේ අල්පේච්ඡතාව. හොඳට බණ දහම් දන්නම නමුත් Taman දන්න කෙනෙක් හැටියට අනුන්ට හඟවන්නේ නැහැ. සංගමගෙන ඉන්නේ. අල්පේච්ඡතාවේනට. දුඨාංගල්පේච්ඡතාව. දුඨාංග රකින්නවා ඒව අනිත්‍යයට හඟවන්නේ නැහැ. සංගවාගෙන අනික අධිගමාල්තේච්ච තමයි. ධ්‍යාන මාර්ගඵල ධර්ම අවබෝධ කරගෙන වාසය කරන්නේ ඒ වුණාට කාටවත් හඟවන්නේ ප්‍රදර්ශනීය කරන්න යන්නේ නැහැ. මම රහත්ය මං මාර්ගඵලලාභී මං ධ්‍යානලාභී මෙහෙම අනුන්ට කියන්න ප්‍රදර්ශනය කරන්න යන්න අල්පේච්ඡතාවය නිසා. ඒ අල්පේච්ඡතාවයේ පිහිටනවා මේ ත්‍යාග කියන ගුණය හේතුකොට. පස්වෙනි එක වීරිය. නොපසිබට උත්සාහය තමන් වෙදෙනම අනික් අයත් එක්ක යොදවන. හයවෙනි එක සති. නිතර එළඹ සිට සිහියෙන් යුක්ත වෙනම අනික් අයටත් ඒවා කියාදේ. හත්වෙනි එක සමාධිය. එකඟ වූ සිතෙන් යුක්ත වෙන අනිකාට සිත එකඟ කර ගැනීමට මඟ පෙන්වනවා අටවෙනි එක තමයි ප්‍රඥාව ප්‍රඥාවෙන් හොඳට ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න මෙන්න මේ අංග අටකින් යුක්තයි කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා මෙන්න මේ වගේ සත්පුරුෂයන් ලවා ගැනීම ඒ සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් සමග එකට යාමේම ආශ්‍රය කෙරේ. තුන්වෙනුව ඒ කල්යාණ මිත්‍රයන්ගේ බසට නැමීම අවමාදාන ශාසනා පිළිගැනීම. ඒක තමයි සත්පුරුෂ සංසේවෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දෙවෙනි කාරණේ තමයි සද්ධම්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණය කියනකොට මේ චතුරාර්ය සත්‍ය ධර්ම නිවන් මාර්ගට අවශ්‍ය කරන ධර්ම සමාධි දර්ශනා කර්මස්ථාන මෙන්න මේවා ශ්‍රවණය කිරීම ශ්‍රවණය කරන්ට ලැබීම තමයි මේ සද්ධර්ම ශ්‍රවණය අර සම්පූර්ණ සංසේවයෙන්මත් මේක සම්පූර්ණ වෙන්න පුළුවන් සද්ධර්ම ශ්‍රවණය දෙවෙනි කාර්යය සාමාන්‍ය ධර්මයක් නෙමෙයි. නිවන් මඟට අවශ්‍ය කරන ධර්ම. භාවනා වරමත්තාදී ආදී දේවල්. ඒව ශ්‍රවණය කරන්නට ලැබේ. සද්ධර්ම ශ්‍රවණය කර කියන්නේ ඒකයි. තුන්වෙනි කාරණය යෝනිසෝ මානසිකාරය. මනමතද මේ මුලින්ම සඳහන් කළ සෝතාපට්ටි පලං වරං කියලා වදාළ උතුම් සෝවාන් ඵලයට පත්වීමට අවශ්‍ය කරන ගුණාංග හතර. තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒකේ අනිත් පැත්ත තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න නිවැරදිව මෙනෙහි කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කරන්නේ යෝනිසෝ මනසිකාරය. ඒකේ අනිත් පැත්ත තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් මේ පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඒ විදිහට ගන්නවා. ඒ අයෝනිසෝ මානසිකාරේ හේතු කොටගෙන ප්‍රධානම කෙලෙස් දෙකක් වටෙනවා. මොනවාද? අවිද්‍යාවයි භවතණ්හා. අවිද්‍යාව භවතණ්හා කියන මේ දෙක තමයි මේ සසර ගමනට මුල් වෙන්නේ ප්‍රධානකම. ඒ නිසා අයෝනිසෝ මානසිකාරයෙන් දිගින් දිගටම මේ සසර ගමන ඉදිරියට යනවා. යෝනිසෝ මානසිකාරය යෙදීමෙන් විද්‍යාව ලබන්නට පුළුවන්. විද්‍යාව කියන්නේ ප්‍රඥාව. ඉතින් මේ යෝනිසෝ මානසිකාරය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් මෙනෙහි කිරීම ඒක දිගට ක්‍රියා කරන එක. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන මේ දිගටම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එතකොට මේ සෝවාන් බවට පත් වීමට අවශ්‍ය කරන තුන්වෙනි ගුණය කාරණේ හැටියට වදාලේ යෝනිසෝ මනසිකා හතරවෙනි එක තමයි ධම්මානුධම්ම පටිපත්ති මොකද්ද මේ ධම්මානුධම්ම පටිපත්ති කියන්නේ ධර්මයට අනුව පිළිපැදීම මේ ධම්ම කියලා කියන්නේ නව ලෝකෝත්තර ධර්ම සතර මඟ සතර ඵල නිවන් කියන මේ නවයක තියෙනවා නව ලෝකෝත්තර ධර්ම. අනුධර්ම කියලා කියන්නේ ඒ නව ලෝකෝත්තර ධර්මයේ උපදවා ගැනීමට ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති ධර්ම. ඒක අපිට සීල සමාධි ප්‍රඥා වශයෙන් ගන්න පුළුවන්. සමාධි විදර්ශනා වශයෙන් ගන්න පුළුවන් ආර්ය මාර්ගයේ වශයෙන් ගන්න පුළුවන් සප්ත විසුද්ධි වශයෙන් ගන්න පුළුවන් විවිධාකාරයෙන් ගන්න පුළුවන් කොහෙන් අර ගත්තත් මොනවද මේ නම ලෝකෝත්තර ධර්මයේ උපදවා ගැනීමට අවශ්‍ය කරන ගුණ ධර්ම ඒවා පිරීම ප්‍රායෝගික වශයෙන් කටයුතු කිරීම තමයි ධම්මානුධම්ම පටිපත්ති කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාරණා හතර අර මුලින් වදාළ සෝවාන් බවට පත් වීමට උපකාරක ධර්ම හතරක්. ඒ වගේම තවත් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ චත්තාරිමානි සෝතා පන්නස්සංගානි සෝවාන් වුණාට පස්සේ ඇතිවෙන අංග හතරකුත් තියෙනවා මොනවද ඒවා බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්තය. කම්පා නොවන නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්තය. මේ සෝවාන් බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ප්‍රායෝගික වශයෙන් පිළිපදිනවා. එතකොට Tamante චතුරාර්ය සත්‍ය ධර්මය ආදී දේවල් වටහෙන අවබෝධ වෙනවා. එතකොට මේ ධර්මයේ දේශනා කළ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති ඒ රතන සූත්‍රයේම තියෙන යතින්ද කීලෝ පඨවින් සිතෝෂයා කියලා මේ ආර්ය පුජ්‍යලයන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍ර කීලියක් වාගේ නොසැලෙන කම්පානවන ශ්‍රද්ධාවෙන් යුක්තයි ඉන්ද්‍රකීලය කියලා කියන්නේ ඉස්සර රජ කාලේ නුවර ආරක්ෂාවට නුවර දොරටුව ළඟ සිටවනවලු නගර මැදක් සිටවන කණුවක් නේ නගර මැද සිටවනකොට නගර අලංකාරය සඳහා කැටයන් කපලා හැම මේක හිටවක් ඒක දහරියනක් උසනම් පස්රියනක් යට හිටෝ ශක්තිමත් වෙනවා ඇතුන් දලමැද්දක් නොසෙල්වෙන්න මට්ටමට තමයි මේක හිටවන්නේ. ඉන්ද්‍ර කීර්ති. අන්න ඒ වගේ තමයි මේ ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ සැලෙන්නේ කම්පාවටපත් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. පජර්ගහන් වර හිටකෝ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගිය මෙයා මේ තනත්තා හිඟන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් බණහාලා සෝවාන් වෙලා ඉන්නකොට සක්දේව රජු වාමනේ පරීක්ෂණයට ලක් කරන්න කතා කරන කෙව්වා සුප්‍රබුද්ධය ඔබ මහ දිලින්දෙක් නේද ඔබට මේ තරම් මහා ධන සම්පත්තියක් දෙනවා බුදුරජාණන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධ නෙමෙයි ධර්මයේ සාක්ෂාත නෙමෙයි සංඝයා සුපටිපන්න නෙමෙයි කියලා කියන්න ඔබ කවුද ඇහුවා? මම සක්‍රීය රජ්ජුරෝගෙක්. ඔබ හිතනවද මා දිලින්දෙක් කියලා? මම දැන් දිලින්දෙක් නෙමෙයි සද්ධා ධනාදී මහත් ධන සම්පත්තියක් මා ළඟ තියෙනවා. ඔබ මා සමග කතා කරන්න මාත් සුදුසු නැහැ කියලා පන්නනවා. මොකද සෝවාන් බවට පත් වුණාම අචල සද්ධාම ඉන්ද්‍ර කේලයක් වගේ නොසැලෙන සද්ධාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේකට ඊළඟට ධර්මයේ ඒකාන්තයෙන්ම ශාක්ඛාතයි කියලා ඒ සද්ධාව ඇති වෙනවා. සංඝයා ඒකාන්තයෙන්ම සුප්‍රතිපන්නයි කියලා සංඝයා කරේ සද්ධාව ඇති හතරවෙනි කාරණේ තමයි අරියකන්තේ සීලේ සමන්නාගතෝ ආරිකාන්ත සීලයෙන් යුක්තයි ආරිකාන්ත සීලය කියන්නේ පංච සීලය අකණ්ඩේහි අච්ඡිද්දේහි අසබලයෙහි අසං අකම්මයන්සේහි කියලා තියෙනවා අගෙන් වලින් කැඩෙන්නේ නැතුව මැදින් ශික්ෂාපද කැඩෙන්නේ නැතුව අතරින් පතර ශික්ෂාපද කැඩෙන්නේ නැතුව එක දිගට ශික්ෂාපද කැඩෙන්නේ නැතුව මේ අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස කියන හැටියට මේ පංචශීලය ආරක්ෂා කරගන්න ඒ වගේම බුද්ධිත්ත තණ්හාවට දාසන වූ අපරාමත්ත තණ්හා දෘෂ්ටිමානාදීන් පරාමර්ශණය නොකර විඤ්ඤුප්පසත්ත නොනැතියන් ප්‍රශංසා කරන සමාධි සංවත්තනික සමාධිය පිණිස පවත්වන මේ විදිහ මේ අෂ්ටාංගයෙන් යුක්ත වූ පංචශීලය තමයි මෙතන ආර්යකාන්ත ශීලය කියලා. සෝවාන් බවට පත් වුණාම කෙලෙස් සමූහයක් නැති වෙලා යනම ඒ නිසා සතෙක් මරන්න තරම් හිතවිලි පහළ වෙන්නේ නැහැ. හොරම හොරකමක් කරන්න තරම් සිත් පහළ වෙන්නේ නැහැ. දුරාචාරයේ දෙන්න තරම් සිත් පහළ වෙන්න. බොරු කියන්න තරම් හිත් පහළ වෙන්න. කාරක්කු බොන්න තරම් හිත් පහළ වෙන්න. මේ පංච සීලය ඉස්තර වශයෙන්ම ආරක්ෂා වෙනවර අෂ්ටාංගයෙන් යුක්ත. මෙන්න මේ ටික තමයි මේ සෝතාපන්න සංගාණ කියලා වදාළේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවයි ස්ථිර පංචශීලය කියන මේ හතරේ පිහිටනම කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඊළඟට මේ සෝවාන් පුජ්‍යලයා පිළිබඳව මේ විදිහට දේශනා කරලා තියෙනවා. දිත්ත ධම්මෝ පත්ත ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල්න ධම්මෝ තින්න විචිකිච්ඡ විගත කතං කතෝ වේසාරජ්‍යප්පත්ත අපරප්පච්චයෝ සත්තු ශාසනේ මේ පද පෙළියෙන්ම සෝවාන් බවට පත්වෙච්ච පුජ්‍යලයාගේ தත්ත්වය තමයි දේශනා කරන්නේ. දිට්ඨ ධම්ම. දක්නාලද ධර්මය. මනෝද දක්නාලද ධර්ම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්න. දිට්ඨ ධම්මෝ කියලා කියන්නේ පත්ත ධම්මෝ පැමිණෙන ලඳ ධර්මය අවබෝධ කිරීම වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට පැමිණෙන පැමිණෙන ලඳ ධර්මය ඇති කියන්නේ වෙදිත ධම්ම ප්‍රකට කරගන්නා ලද ධර්මයයි දැන් සෝවාන් භාවටපත් වුණාම මේව පිළිට විදිත ධම්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඉතාමත්ම හොඳින් ප්‍රකට කරගන්න. පරිയോഗාන ධම්ම ඒකට බැසගෙන පිරිසිනා වගේ ආબોධ කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයන්ට බැසගෙන පිරිසිනා වගේ ආબોධ කරගන්න. තින්න විචිකිච්ඡ විචිකිච්ඡාව කියන එක ඔක්කොම තරණය කරනවා පසුවේ ගැන ඩිංගක් විස්තර කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ බුද්ධ ආදී අටතන සැකය කියන එක විචිකිච්ඡාව ඒක තරණය කරනවා තරණය කරනවා කියන්නේ ඒවා ප්‍රහාණය කරනවා විගත කතම් කතෝ මේ සංසාර ගමන සංසාර දුක කොහොමද කොහොමද කියන ඇති වෙන දෙගිඩියක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයාදි මේවා හරෙහිමද මෙහෙමද කොහොමද කියලා ඇති වෙන දෙගිඩියාම තමයි විගත කතං කතව කියන්නේ ඔක්කොම ප්‍රහාණය වෙන්නේ. වේසාරජ්‍යපත්තු දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට අවබෝධ කර ගැනීමෙන් විශාරද බවටපත් වෙනවා කියන තේරුම. වේසාරජ්‍යප්පත්තෝ කියන්නේ අපරප්පච්චය සත්තු ශාසන මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ අපරප්පච්චෝ කියන්නේ කාගේවත් කීමකට එහෙම විශ්වාස කරනවනේ. තමන්ම අවබෝධ කරගෙන වාසය කරනවා. කවුරුවත් කිව්වට තේරුම් ගත්තක් නෙමෙයි. කවුරුවත් කිව්වට තමන් තේරුම් ගත්ත අවබෝධ කරගත්තා වෙනස් කරනවත් නෙමෙයි. මේ සම්දිත්තික කියනවා. පදේ අර්ථය තමයි මෙතනින් කියන්නේ. තමා විසින් දැක්ක යුතුය. මේ ශාස්ත්‍රොන් වහන්සේගේ ශාසනයේ මේ සෝවාන් බාටපත් වෙච්ච කුජලයා තමා විසින් මේක දැක ගන්න. කවුරුවත් කියුවන්ට අදහන විශ්වාස කරන එකක් නෙමෙයි තමාම දැනගන්න. මේ පද පේදියෙන්ම සෝවාන් පුජ්‍යලයාගේ තත්ත්වය තමයි බුද්ධ දේශනාව සඳහන් තවදුරටත් බුද්ධ දේශනාවේ මේ ගැන සඳහන් වෙනවා අරියේ ඥායේ පතිට්ඨිතෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ සෝවාන් පුජ්‍යලයා ආර්ය ඥායෙහි පිහිටනවා. මොකද්ද මේ ආර්ය න්‍යාය කියලා කියන්නේ? අවිද්‍යාපත්‍ය සංඛාරා ආදී මේ හේතුඵල ධර්ම පිළිවෙල තමයි ආර්ය න්‍යාය කියලා. එතකොට මේ සෝවාන් කුජලයා හේතුඵල ධර්ම වශයෙන් අවබෝධ කරගන්නවා. ආර්ය න්‍යායෙහි පිහිටනවා කියලා වදාළේ. මේක තවත් තැන්වල මේ විදිහට දේශනාවේ සඳහන් වෙනවා තස්මින් නීම ආසනේ විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළහම ඒ උන්නතනදී මේ ආසනයේදීම කෙලෙස් රජස් නැති නිර්මල වූ ධම්මස පහළ වුණා කියලා. බොහෝ තැන්වල දේශනාව තියෙනවා. මොකද්ද මේ ධම්මස? යංකින්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම. මෙන්න මේකයි ධම්මස කියන්නේ. යංකින්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම. මේ ලෝකේ යම් ධර්ම කෙනෙක් හේතුන්ගෙන් හටගත්තා. ඒ ශේරම විනාශයට පත්වනාන ස්වභාවයෙන් යුක්තයි කියන දැනුම අවබෝධයට. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ඉතින් මේ pāli වාක්‍යයෙන් පෙන්නම් කරන්නේ සෝවාන් පුජ්‍යලයා මේ හේතඵල ධර්මයන් මනාකොට අවබෝධ කරගන්නවා. අර උඩින් සඳහන් කළ පද පෙළියනොත් මේ අරියේ ඥායේ පදිත්‍ත්‍යෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ හේනොත් මේ හේතුඵල ධර්මයන් අවබෝධ කරගන්න. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධනං. මේ ලෝකේ යමක් හේතුන්ගෙන් හටගත්තනම් ඒ තේරම විනාශයට පත්වලාන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් වශයෙන් තේරුම් ගන්න. අනේ ධර්මාභෝධය තමයි මෙතන විස්තර වෙන්නේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. ආර්ය න්‍යාය කියන්නේ මේකයි. මනාකොට හේතුඵල ධර්මයන් අවබෝධ කර ගැනීම. ඊළඟට මේ සෝවාන් බවට පත් වෙන පුජ්‍යලයාට කවර කෙලෙස් කොටසක්ද ප්‍රහීන වෙන්නේ කියලත් තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වෙනවා බොහෝ තැන්වල සඳහන් වෙනවා බෞද්ධ නිතර අහනවා ඒ සෝවාන් බවට පත්වෙච්ච පුජ්‍යලයා සක්කා දෘෂ්ටි විචිකිච්ඡා සේලම්පත පරාමාස කියන මේ සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා සංයෝජන කියලා කියන්නේ මේ සසර බැඳ තබන ධර්ම. දැන් නිදසුනක් වශයෙන් ගත්තාම ගවයෙක් අල්ලගෙන කරට ලණුවක් දාන ශක්තිමත් කණුවක බඳිනවා. ඌ කඹේ දිග තියෙන තරම් වටේ කරකැවි කරකැවි ඉන්නා මිසක් එතනින් එහාට යන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ වගේ මේ සත්‍යයන් සංයෝජන නැමැති රැහන් වලින් අවිද්‍යාව නැමැති කණුවේ බැඳලා ඉන්නේ. හතරමතේම කරකැවෙනවා. හතර අපාවට යනවා, මිනිස් ලෝකට එනවා, දිව්‍ය ලෝකවලට යනවා. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා, ඒවට යනවා මේ එක්ක තලයේ හැම තැනම කරකැවෙන එක තමයි කරන්නේ. එතනින් එහාට යන්න පුළුවන් කෙනෙක් නැහැ. මොකද මේ සංයෝජන වලින් බැඳලා. ලෝකයෙන් එතර වෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒක තමයි මේ සංයෝජන කියන්නේ. සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීරම්පත පරාමාස කියන මේ සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා. ඒ වගේම සත්පඤ්ඤ සූත්‍රයේ හැටියට ඊර්ෂ්‍යාව මසුරුකම කියන මේ දෙකත් ප්‍රහාණයට පත් වෙනවා. දිඨානසය විචිකිච්ඡානසය කියන මේ අනුශය දෙකකුත් ප්‍රහාණයට පත් වෙනවා. ඒකම මේ අවිද්‍යා තණ්හා කියන දෙකේ අපායගාමී ශක්තියත් ප්‍රාණයටපත් වෙනවා. අභිධර්මයේ හැටියට දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත් හතරයි විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි කියන මේ සිත් පහ ප්‍රහාණයටපත් මේ විදිහට කෙලෙස් රාශියක් සෝවාන් මගින් ප්‍රහාණයටපත් වෙනවා. මේ ගැන තම ඩිංගක් අපි විස්තර කරගන්නට ඕන. දැන් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන. සක්කාය දෘෂ්ටිය කියන්නේ ආත්ම දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර කරන තැන්වල මදාරලා තියෙනවා ඒතං මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තා ඒතං මම ඒසෝහමස්මි කියන්නේ මේ මගේ මේ මම වෙමි මමය මගේ කියලා ගැනීම තමයි මේ දෙක ගන්නේ තණ්හා මාන වශයෙන් ඒ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ගය. තුන්වෙනි එක ඒසෝමී අත්ත. මේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මයයි කියලා ගන්න. ආත්මය කියන්නේ මේ ශාරීරයේ ඇතුළේ සදාකාලික ස්ථිර වෙනස් නොවන සුද්ධාත්මයක් පරමාත්මයක් තියෙනවා කියන හැඟීම. එදා බුද්ධ කාලයේ මේ ගැන හතර කොටසක් හතරාකාරයකින් අරගෙන තියෙනවා. කොහොමද? රූපං අත්තතෝ සමනුපස්ස. මේ පඨවි ආපේතෝ ආයෝ ආදී මේ අටලෙසි රූපයන් මේක රූපස්කන්ධය සදාකාලික ආත්මයක් වශයෙන් ගන්න. ඒ විදිහට එක කාණ්ඩයක් මේ රූපස්කන්ධය ආත්මයක් සදාකාලික එකක් ඇතුළත ගන්න. තවත් කාණ්ඩයක් රූපවන්තං ආත්තා වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර ආත්මය සදාකාලික ආත්මයක් අටියට අරගෙන ඒක රූපය ඇති එකක් කියලා ගන්නවා. ඔය දෙවෙනි කාණ්ඩේ. තුන්වෙනි කාණ්ඩේ අත්නිවා රූප. ඒ තුන්වෙනි කාණ්ඩෙත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර ආත්මය වශයෙන් අරගෙන අත්තනිමා රූපං ඒ ආත්මයෙහි රූපය පිහිටලා තියෙනවා කියලා ගන්න. හතරවෙනි කාණ්ඩය රූපස්මං මාත්තාන වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර ආත්ම වශයෙන් අරගෙන මේ ආත්මය රූපෙහි පිහිටා තියෙනවා කියලා ගන්න. දැන් ඔතන හතර ආකාරය. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං මා අත්තානං අත්තනිමා රූපං රූපස්මින් මා අත්තා. ඔය හතර රූපය ගැන වේදනාව ගැන හතරයි සංඥාව ගැන හතරයි සංස්කාර ගැන හතරයි විඥානය ගැන හතරයි එතකොට හතරක් පහ 20ක් වෙනවා එක එක ස්කන්ධයක් පාසාම මේක යෙදුනාම ස්කන්ධ පහට හතරවරක් පහ 20යි 20 ආකාර සක්කාදිට්ඨිය කියන්නේ මෙන්න මේක තමයි අන්න ඒක සෝවාන් මගින් ප්‍රහාණය ඊළඟට විචිකිච්ඡාව බුදුරජාණන් වහන්සේ හරිද සම්මයක් සම්බුද්ධද නැද්ද ධර්මයේ ස්වාක්ඛාතද නැද්ද සංඝයා සුපටිපන්නද නැද්ද මේ නිවන් මඟ හරිද වැරදිද අතීත පංචස්කන්ධ අනාගත පංචස්කන්ධ අතීත අනාගත දෙක පටිච්ච සමුප්පාද හේතුඵල ධර්ම. මෙන්න මේ අටතන සැකකරණ එක තමයි විචිකිච්ඡාව. අනේ ඒකත් ප්‍රහාණයටපත් වෙනවා. ඊළඟ එක තමයි ශීලම්බත පරාමාස. ශීලම්බත කියන්නේ ශීල වෘත කියන තේරුම. එදා බුද්ධ කාලේ විමුක්තිය ලබන්න කියලා විවිධ සිල් දැක්කා. නිර්වත්ව හිටියා, තනපතුගෙන් හිටියා. ගෙවල් හතකට එහා පින්දපාත යන ඔයගේ එක එක සීල කියලා. එයාගේ බලාපොරොත්තු එකෙන් තමයි මේ විමුක්තිය ලබන්න පුළුවන්. වෘත තිබුණා. සුනක වෘත, අජවත, ග්‍රෝවත මේවා තමයි මේ සීලම්බත සීල වෘත කියන්නේ. සීලම්බත පරාමාස කියන්නේ ඒ වගේ වැරදි මාර්ග මේ නිවනට එහෙම නැත්නම් විමුක්තියට මගයි කියන හිතම් පරාමර්ශණය කරනව අල්ලගන්න. ඒ තමයි සීලබ්බත පරාමාස මෙන්න මේ සංයෝජන තුන සෝවාන් මගින් සම්පූර්ණයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේදී සෝවාන් බවට පත්වීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාමක් අරගෙන විස්තර කරන්නට යෙදුවේ. ඉතින් මේ දේශනාවේ සෝවාන් වීමට අවශ්‍ය කරන අංග සෝවාන් වුණාම පිහිටන අංග ආර්ය ඥායයේ පිහිටීම කෙලෙස් ප්‍රහාණය කිරීම ආදී විස්තර සමූහයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. දැන් ඉතින් කාල වේලාව අවසන් වේගෙන යන්නේ හැමදෙනාම එක හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. හැමදෙනාම මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඊතා වටිනා සෝවාන් බවට පත් වීමට ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නේ. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිදු කරගන්නා ලද උදාර කුසල බලයේ හේතු කොටගෙන හැම දිනාටම මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම ධර්ම අවබෝධය කර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තමයි